මේ දරුවන්ගේ මේ බලාපොරොත්තුවට නැවුම් මුහුණු වරද්දීම විතරයි මේ අවුරුද්දේ අපි මේ එකතු වෙලා කරන්නේ මොවුන්ගේ රැකියාව ලැබෙන තාක්කල් ඒ ක්‍රියාත්මක කිරීම සඳහා අපිත් එකතු වෙනවා අපි ජයපතනවා මේ සිංහල දමිළ අවුරුද්දේ සාමයේ සතුට සමගිය සමාදානයේ පිරෙන්න නම් මේ දරුවන්ට තමන්ගේ බලාපොරොත්තු ඉටු වෙන්නට ඕන. අන්නේ බලාපොරොත්තු ඉටු කරන්නට අපි විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවේ මේ රටේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපි ඉල්ලීමක් කරනවා කාරණකෝ මේකට ඇහුම්කන් දීලා මේක ඉටු කරන්න. ඒ වගේම කබීර් හසීම් අමාත්‍යතුමාට දැනෙන්නේ නැද්ද දුක වේ වේදනාව Tamanට දරුවන් නැද්ද සහෝදරයෝ නැද්ද? ඒ වගේම ඡන්දදායකයන්ගේ ඡන්දයෙන් පත්වෙච්ච අමාත්‍යවරයෙක් විදියට කාර්මිකෝ කියනවා කරුණාකරලමට ඇහුම්කන් දෙන්න. මේක මහා දීප ව්‍යාප්ත සටනක් දක්වා යන්නට පෙර මේකට ඇහුම්කන් දීලා මේක කරන්න කියන කාරණක ඉල්ලීම මේ සිංහල දමිල අලුත් අවුරුද්දේ අපි ඉතාමත් මෝනකමින් ඉල්ලා සිටිනවා.